ඒ කතා කරන්නේ එල්ලයක් තියනවායි කිය. තියනවනම් සමතේ තමයි වැඩේ. හැබැයි එක දිගට එහෙම සමත යනවා කියලා දෙයක් නැහැ. සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති කියන එක ਸਰුවචන වහන්සේගේ එක ආත්මෝපදේශයක්. හිත සමාහිත වුණා නම් සංසිද්ධිය ඇති හැටි දකින්න. අනිත්‍ය දුකනාත්ම දකින්න විපස්සනා වෙනවා. ඒ නිසා සමතේ ආවම ඒ වෙච්ච සමතේ ප්‍රමාණයට විපස්සනා සිද්ධ වෙනවා. ඒක අපි කෙරුවත් නොකරුවත් දැනගත්තත් නොදැනගත්තත් වෙනවා. ඒක සමතේ වැඩි උනායි කියලා විපස්සනාවට යනවනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවට යනකොට මේක විශේෂයෙන්ම මේ මේ විපස්සනා ඥාන වල ගැඹුරු අවස්ථාවේදී සමත විපස්සනා දෙක ඒ වෙලාවේ හැටියට ඒක ඒ දෙක අතර සංකලනය මොකද්ද කියන එක ගුරුවරයාට කියලා දෙන්නත් බෑ කරන කෙනාට තේරෙන්නේ නැහැ හැබැයි තේරෙනවා කද්දෝ ඉදිරියට යන ගතිය. ඒක හරි අමාරුයි සැලසුම් කරලා කරන්න හෝ කෙරෙන්න. අමාරු වෙලාවට චිත්තක්ෂණ ටික සමතේ පැත්ත දිට ධම්ම සුඛ වේදනේ වැඩි කරන පැත්තට යනවා. සමහර වෙලාවට ඒ මත කැපෙන, ග්‍රහ වෙන, විෂද කරලා බලන, අහුරු ගාලා බලන විපස්සනාවත් යනවා. මේ දෙකම සිද්ධ වෙනවා. ඊගාවට තව ප්‍රශ්නයකට යනවා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය මුදනීගේ අවස්ථාවේදී නාම ධර්ම විසින් රූප ධර්ම වහලා ගන්නවා කිය අවබෝධයේ දේශනාවදී කියන මේ කාරණා තවත් පැහැදිලි කර දෙන්න ඉතා යටහත් ඉල්ලා සිටිනවා මේකෙදී වෙන විදිහකට කියනවා නම් මේ ප්‍රශ්නේම අපේ හිත යම් ප්‍රමාණයකට කීකරු කරගන්න ඕනේ යම් ප්‍රමාණයකට මේචල් කරගන්න ඕනේ යම් ප්‍රමාණයකට වශී කරගන්න ඕනේ වැඩකට යොදා ප්‍රමාවට කියනවා නම් කැලේ ඉන්න වල්ලලියේ කවදාකවත් රාජකීය හත්තියක් වෙන්නේ නැහැ රාජකීය අස්තියක් වෙන්න නම් ඇබ්දෝවා විසින් තලයේම ඉන්න හොඳම ඇතා බවට පිළිගන්න ඕන නැත්නම් රජ කෙනෙක් ගොඩ වෙන්නේ නැහැ. යුද්ධයකට ගන්නේ නැහැ. කල්ලලේට හොඳට හයිය තියෙනවා. හයිය තියුණාට යුද්ධදී පාලනයක් නැහැ. ඒ නිසා ගන්නේ හොඳටම ශාන්ත දාන්ට ඇතෙක්. ඒ වගේම වල් අස්සයා සාමාන්‍ය ස්ථාරින් අස්සෙන් වැඩි බොහොම ජවාදිකයි. නමුත් කවදාකවත් යුද්ධයකට හෝ මිදූත මෙහෙවරකට ගන්නෑ. මොකද ගන්න බෑ කීකරු නැහැ. කීකරුත් කියලා හයියක් තියෙනවනම් බොහොම හොඳයි. ඒ වගේ තමයි අපේ හිත මම අර කලින් කිව්ව විදිහට චෛසික අතර හරිය පටලවිල්ලක් නිතරම තියෙනවා. මේ චෛසික මේ එක තැනකට කීකරු කරන්න බැරි જાතිය. එක එක පැති වලට අදිනවා. සමතේ කියලා කියන්නේ භාවනා කරන යනකොට මේ ඔක්කොම එක දිහාවකට හැරෙන එක. උපමාවට කියනවා නම් මේ සාමාන්‍ය යකඩ කෑල්ලක හැම අංශුවකම උතුරු දකුණ කියන ද්‍රව දෙක තියෙනවා. නමුත් මේ අංශු තියෙන්නේ පටලැවිලා ඒ නිසා යකඩේ කාණ්ඩම් ශක්තියක් නැහැ. ඒක කාණ්ඩම් අතරේ කාණ්ඩමක් කරන ඒකාකාරව යකඩේ අතුල්ලාගෙන අතුල්ලාගෙන යනකොට අර අංශු ටික පෙළ ගැහෙනවා. පෙළ ගැහෙනකොට එන්නේ එන්නේ යකඩේ කාණ්ඩම් බවටපත් වෙනවා. ආයෙ බිම වැටුනොත් ආයෙ අංශු හෙල්ලෙනවා ආයෙ කාණ්ඩම් ශක්තිය නැති වෙනවා. ඒ තමයි අපේ හිතත් බුදුගුණ අනුවම දිගට අතගා අතගා ගියොත් අරහා අරහං අරහං අරහං අරහං කියලා ටික ටික ටික අපේ හිතට අරහං ගුණේ කාවා දෙනවා. ආයෙ ගිහලා දේවදත්ත අහමුදු දකපු ගමන් බුදු ගුණ නැතුව යනවා. ඊටම බුදුහාමුදුරුත් එක්ක හිටියොත් අර ගතිය තියෙනවා. ඒ වගේ තමයි මේකෙත් එකම කර කර ඉන්නකොට මේ කාණ්ඩන් ශක්තිය වඩනවා වගේ කීකරු වෙනකොට වෙනකොට වෙනකොට තමයි අර විසිරිච්ච කාණ්ඩන් හැද ගහිලා කාණ්ඩන් ශක්තියක් එන්න වගේ යකදී ආනාපානේ සාන්ත වීගෙන එනකොට එනකොට එනකොට චෛසික ධර්ම ඔකෝම සමාන්තර වෙනවා අපි කියන අනාකූල ප්‍රවාහයකට එනවයි කියලා. ආකූල ප්‍රවාහය කියන්නේ කලබල ජීවසුලි සහිත ප්‍රවාහය. ධනාකූල ප්‍රවාහය කියලා කියන්නේ 0ට හැල්මේ ගලන එක. චිත්ත ප්‍රවෘත්ති 0ට ගලනකොට තමයි අපි කියන්නේ සමාහිත උනායි කියලා. අන්නේ සමාහිත වුණාට පස්සේ තමයි හිතකට වඩා සියුම් දේවල් ගෝචර වෙන්නේ. හරියට අර හොඳ කීකරු ඇතෙකුට ශිෂ්ට සම්පන්න රජෙක් නගිනා වගේ හිතේ ඇති වෙන සියුම් ධර්ම වැටෙන්නේ සමාහිත විතර. ගොරෝසු විතර වැටෙන්නේ ගොරෝසු දේවල්. ඒ නිසා පටන් ගන්නකොට අපි නාම රූප දෙකෙන් රූප ධර්ම ගොරෝසු. ඒ නිසා හික්මිච්චි නැති හිතට රූප ධර්මයක් දෙන්න. ඒක අල්ලන එකම දිගේ අතගග අතගග ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ටික ටික ටික ටිකට අර රූප ධර්මයේ සියුම් වෙනවා හිතත් සියුම් වෙනවා සමාධි ධර්ම සති ධර්ම ටික ටික වැඩෙනවා වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනකොට හිතේ රූප ධර්ම වල තිබුණු සංවේදී භාවයට වඩා සියුම් සංවේගයක් ඉල්ලන නාම ධර්ම ටික ටික ටික ටික පේන්න ගන්න හිත කීකරු වෙනකොට පමණයි හිත කීකරුුනේ නැත්තම් කවදාහකවත් අපිට මේ රූප මිස ඉන්හිහර්ගේ සියුම් ධර්ම පේන්නේ ඒ නිසා ආනාපාන හොඳට කීකරු වෙලා පේනම වෙනන මට්ටමට ඇවිල්ලා තා මේ මැත්තේම සමාහිත වෙනකොට නාම ධර්ම පිළිබඳ හොල්මන් පාන්දර වේගන යනකොට කොස්නටි පේන්නේ. පාන්දර වේගන යනකොට අතේ රේගා පේන්න පටන් අරගන්නේ. ආන් මේ වගේ ලාවට පේන්න පටන් ගන්නවා. බලන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න හොඳට කොස්නටි පේනවා. හොඳට අතේ රේගා පේනවා. ඒ වගේ සමාහිත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න අර ඊටාන සියුම් වෙච්ච නාම ධර්මයන්ගේ පැවැත්ම තියෙන බව ඒ වගේ හැඩතල ලක්ෂණ රසපච්චපට්ඨාන ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. ඒ අතරමැදම රූප ධර්මත් පෙන්න්නේ ඉන්නේ විශේෂව ආනාපානය ගත්තොත් ඉති තැම්පත් වෙන තැම්පත් වෙන අවශ්‍ය කරන හුස්ම ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනකොට හුස්ම ගන්න වෙනවා එන්නේ ඉන්න තැම්පත් වෙනවා රූප ධර්ම වල තුනීවීමක් සහ නාම ධර්ම වල වෙනද නැති ඉස්මතු වීමක් සිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒක තමයි කියන්නේ මේ නාම ධර්ම විසින් රූප ධර්ම වහලා ගන්නවා. ඒකට සමහර වෙලාවට අපිට ප්‍රීතිය පමණක් දැනෙන හාත්පස ආනබන නොදනියනවා. සමහරට ඇඟ වේවුලන ගතිය, කම්පන ගතිය විතරක් වැටෙනවා. ප්‍රීතියම මතු කරගමු. නමුත් ආනබන නොපෙනියනවා. අන්න ඒ වගේ වෙස්පරලියක් මාරුවක් මෙතන සිද්ධ වෙනවා. නමුත් රූප ධර්ම නැති වී යනවා නෙවෙයි අලුතෙන් පහළ වෙච්ච නාම ධර්මයාගේ කැපිපේන ගතිය ඒවා විශ්ේ ඉඳුරංගේ ඇති ප්‍රනීත ගතිය වැඩි වීමක් තමයි මෙතන සිදුවේ. ඒ නිසා ඒක වෙන්න නම් නාම ධර්ම වල කීකරු වීමක්. නාම ධර්ම වල සමතේකටපත් වීමක් සිදුවේ. ඉතින් ඒක අනිත් පැත්තට තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ආනාපාන සතිය නොදැනී ගිය අවස්ථාවේදී නාම ධර්ම විශ්ින් රූප ධර්ම මත රූප ධර්ම වහලා ගන්නවා කියන උපවාසයේ දේශනාවේ සඳහන් කරා. මේ කාරණය තවත් පැහැදිලි කර දෙනෙමින් තටහත් ඉලා සිටි මම හිතනවා මේකට පැහැදිලි උනායි කියලා. ඡා දෙවෙනි කොටසට යනවා. ගරු ස්වාමීන් වහන්සේ නාම ධර්ම නිසා රූප ධර්ම ඇති වෙන බවද නාම ධර්ම නිසා නාම ධර්ම ඇති වෙන බවද රූප ධර්ම නිසා නාම ධර්ම ඇති වෙන බවද රූප ධර්ම නිසා රූප ධර්ම ඇති වෙන බවද ධර්මයේ සඳහන් නැත. මේ කරුණු උදාහරණ මගින් පැහැදිලි කර දෙමින් ඡායාරත්ව ඉල්ලා සිටිමි. අපි ආනාපානය කරනවා නම් හුස්මක් එළියට දාලා අපි ප්‍රශ්වාස කරලා ප්‍රාණායාම ව්‍යායාම කරනකොට ආය හුස්මක් නොගෙන හිටියොත් ටික වේලාවක් යනකොට නැවත හුස්ම ගැනීමේ ආශාවක් හුස්ම ගැනීමේ අවශ්‍යතාවක් ඉබේම පහළ වෙනවා. එතකොට හුස්ම ගැනීමට කැමැත්ත හුස්ම ගැනීමට ඇති ආශාව නාම ධර්මයක් නැත්නම් ඒකට චේතනාවක්. ඒ චේතනාව නිසා ඊගාට ආය හුස්ම ආස්වාසයක් ඇති වෙනවා. ආස්වාසයෙන් පොඩ්ඩක් නතර කෙරුවොත් ඇති දැන් මේක එළියට දාන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් එහෙම නතර කරලා ව්‍යායාම කරන්නේ නැති වුණොත් ඒ තුන්දීමේ පිටවීමේ චේතනාව තියෙන නමුත් අපිට අහුවෙන්නේ අපිට පේන්නේ ඇතුළෙන් පිටවීම රූප ටික විතරයි. හොඳට භාවනා කරන යනකොට තමයි තේරෙන පටන් ගන්න ගන්නවා. හුස්ම ඇතුළේමක් වෙන්නේ නැහැ. ඇතුළේමේ කැමැත්තාව කැමැත්තක් නැතුව. පිටවීමක් වෙන්නේ පිටවීමේ කැමැත්තක් නැතුව. මේක මීට වැඩි විස්තරව වෙනවා සක්මන් කරනකොට මම දකුණ වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට හොඳට හැම වමක් හැම දකුණක්ම මෙනෙහි කරන යනකොට විශේෂයෙන්ම ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා කියන කෙල මට්ටමේ හොඳ එකලසක් එනකොට තේරෙන පටන් අර ගන්නවා ඔසවීමක් වෙන්නේ නැහැ එසවීමේ කැමැත්තක් එන්නේ නැතුව කියලා. ඒක එන්නේ අර හොඳටම රූප ධර්ම කීකරුණාට පස්සේ. රූප ධර්ම හොඳටම යාදුනට පස්සේ තේරෙනවා එසවීමේ කැමැත්තක් එනවා ඒත් එක්කම එසවීම සිද්ධ වෙන එසවීම කැමැත්ත නතර වෙනකොටම එසවීම නතර වෙනවා. යැවීමේ කැමැත්ත යැවීමේ ක්‍රියාව. තැබීමේ කැමැත්ත තැබීමේ ක්‍රියාව. මේක පෙන්වන්නේ නාම ධර්ම නිසා රූප ධර්ම පහළිනක් වශයෙන්. ඒකද මේwidetilde ගොරෝසුම මාවක් පෙන්වනවා. දැන් මේ විදුලි පංකා වැඩ කරනවා. මේ ඉන්දිසල මේක අක්‍රියව තිබුණේ. එතකොට මේක තනිකර යකඩ. ඒ අදාළ කෘත්‍ය කිරීමේ ශක්තිය මෙයාට නැහැ. ස්විච් එක දාපු ගමන් එයාට විදුලියක් යනවා. විදුලියක් ගියාට පස්සේ එයා දන්නේ එයාට කියපු ප්‍රමාණයට කරකෙන එක විතරයි. විදුලිය දැම්මේ නැත්නම් එයාට ඒ ඒ ශක්තිය ක්‍රියාත්මක කරන්න බෑ. විදුලිය දැම්මට පස්සේ එයා කරපෝන. ලයිට් එකට විදුලිය විදුලිය දැම්මොත් එයාට බෑ කරකෙන්න. එයාට පුළුවන් එළිය දෙන්න විතරයි. ෆ්‍රිජ් එකට විදුලිය දෙන්නොත් සීතල කරන්න පුළුවන්. මේකේ විදිහට එකම විදුලිය විවිධ කෘත්‍ය කරන්න පුළුවන්. ඒ නිසා චේතනාවලින් වම ඔසවනවා, යවනවා, තබනවා, ආශ්වාස කරනවා, ප්‍රශ්වාස කරනවා කියලා චේතනාවක් නිසා කරන සෑම ක්‍රියාවලකට අපි කියනවා රූප ධර්ම නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙනවා. එතකොට අපි හොඳට මේ පින්දි නැගීම දෙකම කරපු කෙනාට තේරෙනවා ආනාපාන හොඳට කරගෙන යනකොට සමහර වෙලාවට ආනාපාන දෙමින් හිටු පින්දි නැගීමට යනවා. හුස්ම ඇතුළට ගන්නකොට බඩ පිම්බෙනවා. හුස්ම පිට කරනකොට ඇකිලෙනවා. ඒකට හුස්ම ඇතුළට ගන්න එක රූප ක්‍රියාවලිය. ඒ රූප ක්‍රියාවලිය නිසාම පිම්බීම නම් රූප ක්‍රියාවලියක් ඇති වෙනවා. රූප නිසා රූප පහළ වෙනවා. ආස්වාස කරනකොට බඩ පිම්බෙනවා. ප්‍රසවාස කරනකොට බඩ ඇකිලෙනවා. ඒ විදිහට රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වෙනකොට ලෝකේ තියෙනවා. එහෙම නැතුව කියනවනම් දැන් ඔන්න හොඳටම පායනවා. සැරයට පායනවා. ඉතින් අපි අර එළියේ හක්මන් කරගෙන ඉන්නකොට අපිට තියෙන වහලේ ඇතුලේ සීතලයි. එතකොට හිත කියනවා මෙතන අවුව සැර වැඩි අතන හේවන තියෙනවා ඵලයක්. මේම නිකන් තල්ලු කරලා යවන ගතියක් තියෙනවා. එතකොට රූප ධර්මයක් නිසා නාම ධර්මයක් ඇති කිරීමක් කරනවා. එළිය අවුව සැර වැඩි නිසා චේතනාවක් පහළ කරනවා. මේ ඇතුලේ කවුරක්වත් නැහැ. ඇතුලේ සීතලයි යන්නේ කියලා. බාහිර රූප ධර්ම නිසා නාම ධර්ම පාර කරනවා. ඒ රූප නිසා රූප, නාම නිසා රූප, නාම නිසා නාම, නාම නිසා නාමයකට සාමාන්‍යයෙන් පෙන්වන එක චිත්ත පීඩියක් ගත්තාම සම්පටිච්ඡන චිත, ඒ කියන්නේ අපි සංඥාවක් ආව අපගාම් චේකල බලන මේ ඇහැට දැක්ක රූපයක්ද, කනට ඇහිච්ච ශබ්දයක්ද, මනට ඇහිච්ච ගඳක්ද කියලා අපි තෝරනවා. තෝරගත්තට පස්සේ ඒක ස්ථාවර කරනවා. ඕ ඒක රූපයක්මයි. ආදි වශයෙන් ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිරණ ආදි වශයෙන් චිත්ත ක්‍රියාවලියක්ම යනවා. පර්ශය ඇති වුණාම ස්පර්ශ වේදනාව. වේදනාව වේදනාවට පස්සේ සංඥා සංඥා පස්සේ විතක්ක ਵਿਚාර වශයෙන් නාම ධර්මවල වැටා යනවා. අපි කියනවාට චිත්ත වීදි කියලා. ඒ වැඩ පිළිවෙලදී පෙන්වන්නේ නාම නිසා නාම පහළ වීම. මේ විදිහට මේක තව ඇයි මේ ප්‍රශ්නයක් අපිට අදාළ වෙන්නේ කියලා බැලුවොත් ඉස්සල්ලාම් බලන්නේ ආනාපාන ගත්ත කෙනා ආස්වාස කිරීමේ ආසාව නිසා ආස්වාසේ පහළ වෙනවා. ආස්වාස කිරීමේ කැමැත්ත නිසා ආස්වාසේ පහළ වෙනවා. ආස්වාස කිරීමේ චේතනාව නිසා ආස්වාසේ පහළ වෙනවා. ප්‍රසවාස කිරීමේ චේතනාව නිසා ප්‍රසවාසේ පහළ වෙනවා කියලා මේ හැම දෙයක්ම නාම රූප දෙක විතරයි ඉන්නහට නෑ කියලා. ඊට පස්සේ මේක දිහා බලනකොට වෙනවා මේ කැමැත්ත කැමැත්ත පහළ වෙන්නේ අහේතුකෝ නෙවෙයි තවත් හේතුවක් නිසා. ඒ නිසා ඇතිවෙච්ච හුස්ම නිසා එතනින් අතර වෙන බඩත් පුම්බනවා. ආදිවාසී මේ දේ තවත් ඵල ඇති කරනවා. මේ හේතුවටත් හේතු තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන් බලනකොට පේනවා හැමත හේතුවකටම හේතුවක් දෙනවා. ඒ හේතුත් නාම රූප පමණයි. අපිට නෞකාර දෙවියන් වහන්සේ කෙනෙක්වත් ආත්මයක්වත් නැහැ. ඒ නිසා නාම රූප කඩාගත්තට පස්සේ නාමයට හේතු වෙන නාම රූපමයි. නාම නිසා ඇති කරන්නේ නාම රූපමයි. රූපයට හේතුවත් නාම රූපමයි. රූපේ නිසා ඉස්සරහට තිකරන්නේත් නාම රූපමයි කියලා බලනකොට අර ඉස්සෙල්ලා ගත්ත නාම රූප දෙක විදාන බෙදාන බෙදාන බෙදාන කියලා කොච්චර වෙලා බලන්න හිටියත් මේ ඇතුලේ අර බලධාරී දෙවි කෙනෙක් ඉඳලා මේක මෙහෙවන ගතියක් හෝ නෙවලින් මූලිකවම නිවාසී වේදක අදිවාසීන් තීරක වශයෙන් ඇතුලේ